ඉදං කෝපන පිටරේ නිරෝධං මරිය සක්සං යෝ තත්තායේව සංහාය අපේත විරාග නිරෝධෝ චාගෝ පටිනිස්සග්ගෝ මුක්ති අනාලයෝ ආනිච්ඡති භික්කවේ දුක්ඛ නිරෝධං අරිය සත්‍යං ඒ විදිහට බුදුරජාණන් වහන්සේ වදාළා දුක්ඛ නිරෝධාරිය සත්‍යය කියන්නේ නිවන පිළිබඳවයි නිර්වාණයයි නිරෝධාරිය සත්‍යය යමින් බුදුරජාණන් වහන්සේ වදාළා ඒ දුක්ඛ නිරෝධාර්ය සත්‍යය බුදුරජාණන් වහන්සේ වදාළේ কৃষ্ণාවගේ අශේෂ විරාග නිරෝධය වත්. එම වෙනත් තැන්වල එනවා සංහක්ඛයෝ කිය. සංහක්ඛයෝ නිබ්බානං කිය. කෙනෙක් හිතනවා බුදු কৃষ্ণාවගේ ක්ෂය වීම නිවනයි. එහෙම නෙවෙයි. එතකොට මේ তৃෂ්ණාවදී අභාව මාත්‍රයේ නිවාණය වෙන එක නෙවෙයි. යම් ධර්මයක් අරමුණු කිරීම නිසා তৃෂ්ණාව නැවත නූපදනකා නූපදනාකාරයෙන් දුරු වී යේද ඒ ධර්මය තමයි නිවන. එහෙම නැත්නම් কৃষ্ণාවගේ අශේෂ විරාග නිරෝධයයි කියවම තණ්හාව පිළිබඳ වූ Nirodhe පරමණය එන්නේ. එහෙම ගත්තොත් එවිට තණ්හාවේ නැති බව කියන එකයි. දැන් මෙතන තණ්හාව නැතිවන්නේ නැවත නූපදනාකාරයෙන්ම නැති වී යන්නේ යම් ධර්මයක් අරමුණු කොට නම් ඒ ධර්මයටයි නිවනට දුක්ඛ නිරෝධා විපස්සය. හිංසයි යෝ සත්තායේන සංහාය අපේස විරාග විරෝධෝ ඒ යෝ තත්තාවේව තණ්හාය කියේ අර සමුදයාරිපත්‍ය වශයෙන් වදාළන ඒ কৃষ্ণාවගේ අපේස විරාග විරෝධ අපේත කියන්නේ ඉතිරි නැති එක. විරාගය කියන්නේම දුරු කිරීම නැති කිරීම. නිරෝධ. ඡාගෝ ඒ වචන පාවිච්චි කළා බුදුරජාණන්. ඡාගෝ කියන්නේ අත්හැරීම. කටිනිස්සග්ගෝ කියන්නේ එහෙම පිටින්මක් දැමීම. මුත්‍ති නිදීම. අනාලය. ආලය නෑ ආලය කියන්නේ අනාලය කියන්නේ ඒ ආලය කියන ඇලීම නැතික යාම නැති කිරීම. කියන මේ වශයෙන්ම බුදුරජාණන් වහන්සේ නිවන වදාළා. එයින් තේරුම් ගන්නට ඕන ඒ ලෝකෝත්තර මාර්ගසිත සිත උපදවාගෙන ඉතින් ලෝකෝත්තර මාර්ගසිත උපදිනකොට මාර්ගසිත පිළියෙල යුතුයි අරමුණ මොකක්ද අරමුණ? නිවන. ඒ නිවන අරමුණු කිරීම හේතු කොටගෙන ඒ ඒ මාර්ග පිට ඇති වූ කල්හි তৃෂ්ණාව අපි අනිත් ධර්ම නොගෙන তৃෂ්ණාව පමණක් ගන්නවා නම් তৃෂ්ණාව ක්‍රමයෙන් නැති යනවා නැවත නූපදනා කාර්ය. කෙනෙක් හිතන්නට පුළුවන් তৃෂ්ණාව නැතිව යන්නේ අරහත් මාර්ගයෙන්ම පමණයි. නෑ අරහත් මාර්ගයෙන් නැතුව යන්නේ ඒ දක්වා ඉතිරිව තිබුණු তৃෂ්ණාව. তৃෂ්ණාවගේ নানা පරාතිරක් වෙනවා. දැන් සෝවාන් මාර්ගයෙන්ද তৃෂ්ණාවේ ඒකදේශයක් නැති වෙනවා. ඒකදේශයක් කියන්නේ යම්කිසි කොටසක්. එහෙම කලකන විට දැන් ඔය ක්ලේශ ධර්ම ක්ලේශ ධර්ම පිළිබඳව සැලකෙන විට ප්‍රධාන ධර්ම දෙකනේ අවිද්‍යාවත් සංහාවක් කියන්නේ. අවිජ්ජා සංහා කියන ප්‍රධාන ධර්ම දෙක. සත්‍ය කතාවේදී සංහාවයි ප්‍රධාන කොට වදාළේ. ඒ ඒ සංහාව එකවරම තම එකවරම එක සිතකින්ම නැතිය හැකි ධර්මයක් නෙවෙයි. සංහාව බොහෝම ඝන බහල ධර්මයක්. ඒ නිසා কৃষ্ণාව සතර මාර්ග වද්‍යයි. මාර්ගසිත සතරෙන්මයි නැති කරන්නේ. මාර්ගසිත සතරෙන්ම නැති කරනවා කියන්නේ ඒ ඒ තත්ත්වයන් ඒ કૃષ્ණාව පිළිබඳ අවස්ථා. ඒකයි මා කිව්වේ ඒක දේශයක්. ඒක දේශයක් කියන්නේ යම් කිසි කොටසක් කියන එක. કૃષ્ණාවෙන් ඒක දේශයක් නැති දැන් අපි මෙහෙම කලකට යම් කෙනෙක් සෝවාන් මාර්ග ඵලයන් උපදවා ගත් කල්හි ඒ මාර්ගඵලයන් ලබා ගත්තම ඒ තැනත්තාව හඳුන්වන්නේ අපි සෝතාපන්නය නැත්නම් සෝවාන් පුද්ගලයා. ඒ සෝවාන් පුද්ගලයා ප්‍රත්‍යඥයාගෙන් වෙනවන ප්‍රධාන කරුණ බුදුරජාණන් වහන්සේ වදාරලා තිබෙනවා. යාර්ය පුද්ගලයාට ඇතිවන ඒ බුද්ධේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ හෝති ධම්මේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ හෝති සංඝේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ හෝති අරිය කන්තේහි සීලේහි සමන්නාගතෝ හෝති එහෙම වදාරලා තියෙනවා බුද්ධ ධම්ම සංඝ කියන රත්නත්‍රය පිළිබඳව කෙරෙහි නොසැලෙන වෙනස් නොවන එහෙම නැත්නම් අචල ශ්‍රද්ධාව ඇති කෙනෙක් වේ. කාහටවත් මේ පැහැදීම නැති කරන්නට බෑ. බුද්ධ ධම්ම සංඝ කියන රත්නත්‍රයේ කෙරෙහි සෝවාන් පුද්ගලයාට ඇතිවන මේ පැහැදීම කිසිවකට ඊට අනුතරක් කරන්නට බෑ. ඒ විදිහේ පැහැදීමක් ඇතිවන්නේ මක් නිසාද? ලෝකෝත්තර ශ්‍රද්ධාවෙන් ශ්‍රද්ධාවත් වූ බැවින්. ඒ සෝවාන් තත් මාර්ගඵලයන්ට පැමිණෙන තුරු කොයිතරම් දියුණු ශ්‍රද්ධාවක් කෙනෙකුට තිබුණා. ඒ ශ්‍රද්ධාව ලෞකිකයි. ඒ ලෞකික ශ්‍රද්ධාව ඒක අසංහාරිම නෙවෙයි. අසංහාරිම කියන්නේ කාහටවත් පැහැර ගන්නට බැරි, ගෙන යන්නට බැරි ශ්‍රද්ධාවක් නෙවෙයි. ඒ ශ්‍රද්ධාව තවත් කෙනෙකුට පුළුවන් වෙනස් කරන්න. සෝවාන් පුද්ගලයාගේ ශ්‍රද්ධාව ඉන්න කාහටවත් නැති කරන්නේ. අන්න ඒ බුද්ධ ධම්ම සංඝ කියන රත්නත්‍රය පිළිබඳව සෝවාන් පුද්ගලයාට ඇතිවන්නේ කිසිවෙකුට වෙනස් කළ නොහැන අචල වූ ශ්‍රද්ධාවක්. ඒකයි අවිච්ඡත් ප්‍රසාදයෙන් සමන්නා ගතෝ. අනිත් එක තමයි අරියකන්ත සීලය. අරිය කන්ත සීලය කියන්නේ ආර්යයන් ප්‍රිය කරන සීලයෙන් යුක්ත කෙනෙක්ගේ ඒ මොන සීලයද පංච සීලය පංච සීලය හොඳට පංචීල් රකින්න කෙනෙක් සෝවාන් පුද්ගලයා දැන් මේ පංච සීලය ගන්නා විට පංච සීලෙහි රාණඝාත අදත්තාදාන කාමමිත්‍යාචාර මුසාවාද සුරාමේරය වෙන මේ වැරදි පහකින් වැළකීමක් හිතියේ. මේ වැරදි පහෙන් අදත්තාදාන කාමවිත්‍යාචාර සුරාපාන කියන මේවා අපිට පේනවනේ ඒවා බොහෝ සෙයින්ම සිදුවන්නේ ලෝභ මූල සිතින්. ලෝභ මූල සිතින්. දැන් ලෝභ මූල සිතින් සිදුවන ඒ අකුසලයන්ගෙන් අදත්තාදානය කීවේ අන්‍යයන් සම්පක දෙයක් ඒ තනත්තන්ගේ කැමැත්තෙන් තමන්ට නුදුන් දෙයක් සොරතුකින් ගැනීම අදත්තාදාන. ඒකට අන්‍යයන්ගේ වස්තුවක් පිළිබඳව ඒම ගන්නට සොරසිතක් උපදින්නට ඕන නෙවෙයි එහෙම ගැනීමට. එහෙම සොරසිතක් ඔහුට උපදින්නේ නැහැ. ඒ ලෝභය නැහැ. ඒ ලෝභය උපදින්නේ නැහැ. ඊළඟට රහමෙල පානය කරන්නේම නැහැ. සෝවාන්. ඉතින් අනිත් අකුසලෙත් ඒ විදිහයි. දැන් මා මේ ටික වෙන් කරලා ගත්තේ අර ලෝභ මූලයේ දක්වන්නේ. අර තෘෂ්ණාවේ ඉන්නේ ලෝභයට. තෘෂ්ණාවේ කියන්නේ ලෝභය. ලෝභය පිළිනවා සාමුලින් නැති උනේ නැහැ. ඒත් ලෝභයෙන් කෙරෙන මේ වැරදි කරන්නේ නැහැ. එයින් තේනවනේ ඒ වැරදි කරන ලෝභය ඔහු තුල නැහැ කියන්නේ. ඒ දුරු වී යාමයි. ඒකයි কৃষ্ণාවේ ඒක දේශයක් නැති වෙනවයි කියන සෝවාන් මාර්ගය උපදවා ගැනීම. එහෙම ගන්නා විට සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන සතර මාර්ගයන්ගෙන්ම නැතිය යුතු දුරුකල යුතු ධර්මයක් තමයි ලෝභය නැත්නම් සංභාව. දැන් නිවන පිළිබඳව බුදුරජාණන් වහන්සේ වදාරන්නේ මේ සූත්‍රයේදී કૃષ્ણાවගේ නිර්වශේෂ ප්‍රහාණය වශයෙන් કෘષ્ණාව දක්වා එයින් අදහස් කරන්නේ ඒ કૃષ્ණාව කවර අවස්ථාවකදී හෝ නැවත නූපදන ආකාරයෙන් දුරු වී යන්නේම නිවන අරමුණු කොට තමයි. ඒ අරන් මාර්ගයෙන් නිර්වාණය අරමුණු කිරීම නිසා કૃષ્ණාව ඉතිරි නැතිවම දුරු වී යනවා. එතෙක් ඒ නිවන අරමුණු කිරීම නිසා ඇතිවන්නා වූ මාර්ග සිත් වලින් কৃষ্ণාවේ ඒකදේශයක් නැතිව ගියත් কৃষ্ণාව එහෙම පිටින්ම නැති කර දැමීමේ ශක්තියක් ඒ සිත් වලට ලැබෙන්නේ නැහැ. දැන් එවිට නිවන සාක්ෂාත් කළ යුතු ධර්මයක් මිසක අපි කීවට පැමිණෙනවයි කියලා නිවනයි කියන්නේ යම් කිසි තැනක් නෙවෙයි. ගන්නවනේ නිවන කොහේද තියෙන්නේ කියලා. අහුවොත් තැනක් කියන්නට බෑ. ඕන්නම් කියත එක හැමතැනම. කොහේ හිටියත් නිවන ලබත හැකියි. මෙතන සිතත් ලබත හැකියි. තව දෙව්ලොව සිතත් ලබත හැකියි. බඹලොව සිතත් ලබත හැකියි. ඒ නිසා නිවන තියෙන තැනක් දක්වන්නට බෑ. ඕනනම් කියත හැකියි හැමතැනම ඇත්තේ ඒක. නැහැ. මම උපසේක කරනවා. කතා කරනකොට ප්‍රශ්න ඇහුවම මම දන්නවා සමහර පින්තුන් මේකට කැමති නැහැ. ඒ කතා කරන පුද්ගලයාගේ ඒ කතා ලීලාව වෙනස් වෙනවා කියාගෙන ගියේ නේද? එහෙනම් මම දන්නවා සමහරුන්ට මේ මට නෙමෙයි මට නම් තරහ යන්නේ නැහැ කොයි වෙලාවකවත් කවුරුත් ඕනේ ප්‍රශ්නයක් අහුවට. මම දන්නවා කතා අහගෙන ඉන්න අයට තරහ යනවා. තරහ යනවා. ඒක හන්ද එහෙම මොකක් හරි තියෙනවා නම් අහන්න මම පස්සේ කියනවා. ඒ ඒ තැන තියෙනවා මම. මේ නිවන කොයිතැන තිබෙනවයි කියවත් කමක් නැහැ. හැබැයි නිවන තිබෙන්නට තැනක් කියලා ගන්නවා නම් ඒ තැනක පවතින්නේ යම්කිසි වස්තුවක් වෙනවා. යම්කිසි දෙයක් වෙන්නට. ඒ එහෙම නෙවෙයි නිර්වාණය කියන්නේ ඉතා සූක්ෂම ධර්මයක්. ඒ ධර්මයක් බව ඇත්ත. ඒ ධර්මය නුවණින්ම දැකිය යුතු ධර්මයක් මිසක තර්කයෙන් හෝ වෙනත් පිළිවෙලකින් හෝ තේරුම් ගන්නට පුළුවන් ධර්මයක් නෙවෙයි. නුවණින් කාරණානුකූලව සලකා ගත හැකි නිවන පිළිබඳව. ඒ සලකා ගැනීම නිවන පිළිබඳව එලෙස සිටීම ඒක අනුමානය නැත්නම් අනුබෝධය කියලා කියනවා. අවබෝධය නෙවෙයි. නිවන අවබෝධ කිරීම සතර මාර්ග සිත්වලින්මයි කෙරෙන්නේ. ඒ සතර මාර්ග සිත්වල ලැබෙන ප්‍රඥාවයි කියන නුවණින් තමයි මේ නිවන අවබෝධ කරන්නේ. ඉතින් නිවන මේ සූත්‍රෙහිදී යෝ තස්සායේව සංහාය අපේස විරාග නිරෝධෝ දැන් එතන සස්සායේව මේ සංහාය අශේෂ විරාග නිරෝධෝ කීවෙනි වෙනද ඊළඟට ඡාගෝ ඒ විෂ්ණාවගේ ඡාගෝ අත්හැරීම පටිනිස්සග්ගෝ ඒ විෂ්ණාවගේ නිදීම මුක්ති ඒ තෘෂ්ණාව නැතිවීම නැතිව යාම අනාලය. ඒකෙන් තේරුම් ගන්නට ඕනේ සමහරු හිතනවා තෘෂ්ණාවේ නැතිවීමමයි නිවන වෙන එකක් නෙවෙයි කියලා. එහෙම සැලකෙන සමහරු හිතනවා තෘෂ්ණාව එහෙම පිටින්ම නැතිව යාම මිස නිවනේ කියන වෙන එකක් නැත. එහෙමයි නිවන කියන්නේ. නෑ එහෙම නෙවෙයි සම්පදාවේ. එහෙමනම් උන්වහන්සේ ඒ අග්ගත් ප්‍රසාද සූත්‍රයේ නිර්වාණය පිළිබඳව මෙලෙස වදාරන්නේ. ඒ කොහොමද වදාළ? යාවතා භික්කවේ ධම්මා සංකතාවා සංකතාවා විරාගෝ තේසං අග්ගමක්ඛායති. යදිදං මදමින් මදනෝ විපාක විනයෝ ආලය සමුද්ධාතු වත්තුපච්ඡේදෝ සංහත්කයෝ විරාගෝ විරෝධෝ නිබ්බාන එහෙම වදාළා. යාවතා භික්කවේ ධම්මා සංකතාවා අසංකතාව. මහණෙනි යම්තා ධර්මයෝ විද්ද සංකත වූ හෝ අසංකත වූ හේතුන් ප්‍රත්‍යයන් නිසා හටගන්නා වූ යම්තා ධර්ම විද්ද ඒ හේතුන් ප්‍රත්‍යයන් නිසා හටගන්නක් නැති ධර්ම වෙද්ද ඒ ධර්මයන් අතුරෙන් විරාගෝ තේසං අග්ගමක්ඛායිති විරාගයයි කියනු ලබන නිවන ඒ ධර්මයන්හි ධර්මයන් අතර අග්‍ර වේ ශ්‍රේෂ්ඨ වේ යදිදං මදලින් මදනෝ විපාස විනයෝ ආලය සමුද්ධාතෝ වට්ටුපච්ඡේදෝ සංහක්ඛයෝ විදිර් තණ්හක්කයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාන එහෙම වතන යපිදාන යන් ඉදාන මද නිම් මදනෝ මද එය නිම් මද කරන මද කියන්නේ දැන් කෙනෙකු ගේ මත් වීමයි මදය කියන්නේ මාන මද ආදි වශයෙන් තියෙනවනේ මද මද මහ රාශියක් දක්වලා තියෙනවා යෞවන මදේ ආරෝග්‍ය මබය ආරෝහ පරිණාහ මබය එහෙම නෝන් ඒ ජීවිත මබය ඒ විදිහේ නොයෙක් මද පිළ. කියන්නේ තමන් තමා ගැන උසස් කොට සලකා ගැනීමට බොහෝ දෙයක් යොදා ගන්නවා. දැන් කෙනෙක් සිටින්නට පුළුවන් ඒ තැනකට තවත් කෙනෙකුට වඩා ඉක්මනින් යම්කිසි කරුණක් වටහා ගන්නට පුළුවන්. එහෙම සමා ගැන දැනගත් කල්හි ඒතනත්ත ඔහුට ඇති වෙනවා ඒ කාරණය නිසා මදය. ඒකට කියනවා ප්‍රතිභාන මදෝ කියලා. ප්‍රතිභාන මදෝ කියන්නේ මට හොඳට ඒක වැටහෙනවා අනිත් අයන්ට වඩා මට වැටහෙනවායි කියන ඒ ප්‍රතිභාවයෙන් නිසා ඇතිවන මදයක්. ඒ විදිහේ නොයෙක් දේ ආරෝග්‍යය කියන්නේ Taman රෝගී නොවන නොවි නිරෝගීව වාසය කරනවා සිටිනවා. ඒක Tamanගේ මදයට කාරණයක්. ඒකෙන් Taman මත්. Tamanට තිබෙන යෞවනයක්. යෞවනයෙන් මත්. එයාදි නොයෙක් කරුණු වලින් මත් වීමක්. අනේ මත් වීම වෙන කිසිවකින් නෙවෙයි සිදුවන්නේ ප්‍රධාන වශයෙන් මානව. මානව. තවත් ඉතින් ලෝභ ආදී ඒ ධර්ම ඊට හේතු වෙනවා. ඒ මත් වීම එහෙම පිටින්ම නැති කරන මද නිම්මදන. ඒ කුමකින්ද කරන්නේ? නිවන. නිවන යමෙක් සාක්ෂාත් කළ කලෙහි ඊට අනුතුරුව නිවන සාක්ෂාත් කිරීම හේතු කොටගෙන ඒ පුද්ගලයාගේ సంతානෙහි ඇති වෙනවා ප්‍රත්‍යජරි సంతානිය තිබෙන ධර්මයන්ට වඩා මහා වෙනසක් වෙනසක් තිබෙනවා ඒ මොකද සහවස්ස දස්සන සම්පදාය සහවස්ස දස්සන සම්පදාය ඒ දස්සන සම්පත්තිය ඇතිවීම ඒ ඇතිවීමත් සමගම මේ தત્ත්වය වෙන්නේ එනකොට Taman එතෙක්කල් ප්‍රාර්ථනා කරමින් සිටි බලාපොරොත්තුව සිටි ඒ නිර්වාණ ධර්මය හරියට යම් කිසිවක් දකින්නට බලාපොරොත්තුව සිටි කෙනෙකුට එය ඇහෙන් දකින්නට ලැබුණාක් මෙන් නිවන පිළිබඳ අපේක්ෂා ඇතිව සිටි කනස්කාට පළමු වරට නිර්වාණ ධර්මය මුණ ගැසෙන අවස්ථාව නැත්නම් නුවණින් දකින අවස්ථාව තමයි ඒ සෝවාන් මාර්ග ඵලයන් උපදින අවස්ථාව ලැබෙන අවස්ථාව. ඒකේ දැක්කේ තමයි ප්‍රත්‍යක්ෂ කළේ ඒ නුවණින් දැක්කේ. නුවණින් දැක්කේ බුදුරජාණන් වහන්සේ වදාारण ලද සත්‍ය සතර අතුරේ අතුරෙන් අප හැමදෙනාම බලාපොරොත්තු වන ප්‍රාර්ථනා කරන උතුම්ම සත්‍යයයි. ඒ දුක දැක්ක. ඒ තමන්ගේ නුවණ. මෙන්න මේ සත්‍යයේ දුක හේතුව කරන කොටගෙන තමා මේ වෙනස ඒ సంతානෙ ඇතිවන්නේ. එහෙම නැත්නම් එතෙන්දී අර සත්‍යයේ දැකීමත් සමගම ඉපදෙමින් තිබුණු කෙලෙස් නැති කරනවා නෙවෙයි. ඒ ඉපදීමේ ශක්තියන්ව පවති ඒ ක්ලේශ ශක්තිය මේ ධර්මය සාක්ෂාත් කිරීමේ හේතුවෙන් නැවත උපදින්නේ නැති තත්වයට පැමිණෙනවා. ඒ නිසා කියන්නේ උපන් කෙලෙස් නැති කරනවත් නෙවෙයි. ඉපද තිදෙනේ ඒව නැති කර. ඉපද නැති වුනේ ඒව නැති කරනවත් නෙවෙයි. ඒ කියන්නේ හතගෙන නැතිව ගියේ ඒව නැති කරනවා නෙවෙයි. දැන් තිදෙනේ ඒව නැති කරනවත් නෙවෙයි. අනාගතෙහි ඇති වෙන ඒවා නැති කරනවත් නෙවෙයි. එහෙනම් යම් යම් හේතුන් ප්‍රත්‍යයන් කර්ම කොටගෙන යම් ක්ලේශ ධර්මයන්ගේ ඉපදීමේ ක්ලේද අන්නේ ඉපදීමට තිබෙන ශක්තිය නැති කර දවන්න. ඒ නැතිව යන්නේ නිවන දැකීමේ ආනුභාවය. නිවන ඉබඳු ආනුභාව සම්පන්න ධර්මය. බලවත් ශක්තිමත් ඒ ශක්තිය නිවනෙහි තිබෙන කෙලෙස් නැති කිරීමේ ශක්තිය. ඒ නිවන අරමුණු කිරීම හේතු කොටගෙන අරමුණු කරන්නේ කුමකින්ද? සිතකින් ප්‍රධාන වශයෙන් සිතෙහි යෙදෙන නුවණින්. නේ? දැන් සිත අපට උපදිනවා. ඒ අපට උපදනා වූ හැම සිතින්ම නිවන දකින්නට බෑ. නිවන අරමුණු කරන්නට බෑ. නිවන අරමුණු කර හැකිවන්නේ නුවණින් යුක්ත වූ සිත් වලින් පමණයි. ඒ නුවණින් යුක්ත වූ සිත් වලිනුත් ප්‍රත්‍යක්ෂ වශයෙන් නිවන දකින්නේ සතර මාර්ග ඥානයන්ගෙන් ඒ මාර්ග ඥානයන්ගෙන් දුටු නිවන ඊට අනතුරුව අර මාර්ගසිතේ ඵලයේ වශයෙන් උපදනා වූ විපාකයේ වශයෙන් උපදනා වූ ඵලසිතින්ද දක්වයි. ඒ නිවන මාර්ගසිතින් දැකීමේ හේතුවෙන් මාර්ගසිතෙහි තිබෙනවා අපි දන්නවනේ මාර්ගාංග අට තිබෙනවා. අපි මේ මාර්ගාංග අට යෙදෙන මාර්ගාංගාතේ අවස්ථාවේදී ලැබෙන්නේ ලෝකෝත්තර වස්තු. ඒ සිත ලෝකෝත්තර සිතක්. ඒ ලෝකෝත්තර සිතක් වූ මාර්ග සිතින් අරමුණු කරගියේද ලෝකෝත්තර ධර්මයක් වූ නිවන. ඒ ලෝකෝත්තර ධර්මයක් වූ නිවන අරමුණු කරන ලෝකෝත්තර සිතෙහි යෙදෙන ඒ මාර්ග ධර්මයන්ගෙන් ප්‍රධාන ධර්මය වෙන මාර්ගාංග ධර්මයන්ගෙන් ප්‍රධාන ධර්මය වෙන නුවණ නුවණ ඒ ඇතිවීම හේතු කොටගෙන තමයි අර කෙලෙස් යම් යම් කෙලෙස් නැවත නූපදන ආකාරයෙන් දුරු වී යන්නේ ඒකයි ඒ සහ වස්ස දක්ෂන සම්පදාය අයස්ස ධම්මා ජහිතා භවಂತಿ ධර්ම තුනන් ජහිතා භවත දුරු වී යෙයි ඒ ඒ ධර්ම ඉදීමට තිබුණු ශක්තිය නැතුව ගියා. ඒ නිසා ඒවා දුරී ගියා. සක්කාය දිට්ඨි විචිකිච්ඡාන්ත සීලබ්බතං වාපියවත් කිංචි. ඒ වගේම චතුහ පායෙහි ච විප්පමුක්තු. ඒ සතර අපායෙහි නැවත ඉදීමට තිබුණු යම් ශක්තියින් තිබුණා නම් ඒක නැති කළා. ඒකෙන් උනේ කුමක්ද? ඒ සෝවාන් මාර්ග ඵලයන් උපදවාගත් තැනත්තා සතර අපායෙහි දුක් වලින්ද මිදෙනවා. සතුහා පායෙහි ඉච්ඡිත මුක්ත. ඊළඟට සචාපි ධාමානි අභබ්බෝ කාසු. සෝවාන් මාර්ගයෙන් නිවන දැකීමේ හේතුවෙන් සිදුවන අනිත් කාරණා තමයි කරුණු සයක් කිරීමට එතන අභව්‍ය පුද්ගලයෙක් වෙනවා. අභව්‍ය කියන්නේ සුදුසුකම නැතුව කියන එක. තථාපි ථානානි අභබ්බුකාස මව මැරීම පියා මැරීම රහතුන් මැරීම බුදු පිරිවෙන් ලේ පෙළවීම සංඝ බෙහෙද කර්මය කියන පංචානන්තරය කර්මය කර්මයනොත් ඒ වගේම අන්‍ය ශාස්ත්‍රූවරයෙකු ඇදහිීමක් කියන ඒ කරුණු සය කිරීමේ ඉතල තිබුණ ඒ සුදුසුකම ප්‍රත්‍යඥයෙ ඉඳදී ඒ தත්ත්වයේ තිබුණා අම්මාව මරත හැකි තාත්තාව රහතුන්ව ඒ බුදු සිරුරෙන් ලී පොලවන්නට පුළුවන්. මේ දේවදත්ත ස්ථවරයන් කලාඥ ඒ වගේම දේවදත්ත ස්ථවර කලාඥයන් ඒ සංඝ බෙහෙද කර්මය කරන්නට පුළුවන් ප්‍රත්‍යඥ භික්ෂුවකට. සංඝ බෙහෙද. ඒ කිරීමේ ශක්තිය නැතිව ගිය පුද්ගලයෙක් වෙනවා සෝවාන් වීමත් සමග. තථාපි ථානානි අබද්ධස්සා. ඒ ඒ ඉතින් එතෙක් කල ඒ తත්වය ඇති නුනේ ඇයි? තමන් නිවන ප්‍රත්‍යක්ෂ නොකිරීම නිසා. ඒ නිවන ප්‍රත්‍යක්ෂ කළ බැරි. ඒ නිවන යන්නේ සත්‍යයන් අතුරෙන් ශ්‍රේෂ්ඨම සත්‍යයන් කියන එකක් මෙන්න සත්‍ය සතරෙන් දක්වන්නේ. සත්‍ය දුක්ඛාර්ය සත්‍යය. ඒ දුක්ඛාර්ය සත්‍යයේ කීවේ එතන ඒ මිසක සත්ම අන්දමින් දුකයි කියා දක්වන්නට තිබෙන්නේ පංච උපාදානස්කන්ධයේ මිසක අනෙකක් නෙවෙයි. ඒ නිසා ඒක දුක්ඛාන්තය. ඒ දුක දෙනගෙන හේතුන් කොයිතරම් තිබුණත් ලෝභයත් එක හේතුවක්, ද්වේෂයත් එක හේතුවක්, මෝහයත් එක හේතුවක්, ඇතම් කුසලුත් එක හේතුවක් මේ පංචස්කන්ධ දුක්ඛය ලබා දීමට, ඇතම් අකුස ඒ සියලුම අකුසලයෙන් හේතුවක් මේ පංචස්කන්ධ දුක්ඛේ ලබා ගැනීම. රූප ලෝකයේ ඉදීමට හේතු වන රූපාවචර කුසල්, අරූප ලෝකයේ ඉදීමට හේතු වන අරූපාවචර කුසල්, කාම ලෝකයේ කාම සුගතියේ ප්‍රතිසන්දි ගැනීමට හේතු වන කාමාවචර කුසල් කියන මේවාද දුක්ඛ හේතු. දුක ලබ පංචස්කන්ධ දුක්ඛේ උපදවාලන හේතු. නමුත් ඒ හේතු ඔක්කොම නොගෙන ඒ ප්‍රධාන හේතුව ගැන දුක්ඛ සමුදයාරි සත්‍යයේ වශයෙන් වදාළේ කුමකටද? কৃষ্ণාවට. কৃষ্ণාවට. কৃষ্ণාව නැත්නම් අනිත් කවර හේතුවක් තිබුණා දුක ලැබෙන්නේ නැහැ. ඒ නිසා কৃষ্ণාව ප්‍රධාන හේතුව වශයෙන් කියන බුදුරජාණන් වහන්සේ දුක්ඛ සමුදයාරි සත්‍ය. ඒ වගේම ඒ නිවන පිළිබඳව දේශනා කරන විට ඒ නිර්වාණය සාක්ෂාත් කිරීමේ හේතුවෙන් কৃষ্ণාව පමණක් නෙවෙයි අනිකුදු ක්ලේශ ධර්මයන් නැවත නූපදන ආකාරයෙන් දුරු වී යතත් কৃষ্ণාවගේ কৃষ্ণාව සමුදේ වශයෙන් ප්‍රධාන ධර්මයේ වදාළ බැරි কৃষ্ণාවගේ අනුපාද නිරෝධයේ වශයෙන්ම නිර්වාණ ධර්මයක් වදාරනවා. ඒකයි සංහාව වදා. එහෙම නැත්නම් අවිද්‍යාවත් වදාරන්න. අවිද්‍යාවගේ අශේෂ විරාග නිරෝධයයි පිටයි. නේ එහෙම වදාලා එහෙම වදාලා පටිච්ච සමුප්පාද දේශනාවෙහි. ඒත් නිවන පිළිබඳව වදාලා අවිද්‍යාවත් වේවා අශේෂ විරාග නිරෝධෝ නිරෝධා අවිද්‍යාවත් වේවා අශේෂ විරාග නිරෝධා සංඛාර නිරෝධෝ සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ විඥාන නිරෝධා නාම රූප නිරෝධෝ නාම රූප නිරෝධා සලායතන නිරෝධෝ සලායතන නිරෝධා පස්ස නිරෝධෝ පස්ස නිරෝධා වේදනා නිරෝධෝ වේදනා නිරෝධා සංහා නිරෝධෝ සංහා නිරෝධා උපාදාන නිරෝධෝ උපාදාන නිරෝධා භව නිරෝධෝ භව නිරෝධා ජාති නිරෝධෝ ජාති නිරෝධා ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස පායාසා විරුද්ධಂತಿ ඒව මේ තස්ස කේව ලස්ස දුක්ඛ කන්දස්ස නිරෝධෝ හෝති දුක්ඛ සංඛයාගේ නිරෝධය වේ. මේ දුක්ඛ සංඛයාගේ නිරෝධය කිය කුමකටද? නිවනට. එතන පටිච්ච සමුප්පාද දේශනාවෙහිදී බුදුරජාණන් වහන්සේ අවිද්‍යාවගේ අශේෂ විරාග නිරෝධය නිවන වශයෙන් වදාළා. ඒ වගේ ඒ ක්ලේශ ධර්ම ඒ ප්‍රධාන ක්ලේශ ධර්ම දෙක. ඒ කියන්නේ අරහත් මාර්ග ඥානය උපදවා ගැනීමෙන්ම දුරු කළ යුතු ක්ලේශ ධර්ම ප්‍රධාන ක්ලේශ ධර්ම දෙකනේ අවිද්‍යාවත් තණ්හාවත් පටිච්චසමුප්පාද දේශනාවේදී අවිද්‍යාව දෙන වහන්සේ වදාලා ඒ අවිද්‍යාවදී අසේත විරාග නිරෝධේ දැනෙයින් එතනත් උගන්වන්නේ අවිද්‍යාවදී අසේත විරාග නිරෝධයයි නිරෝධය වූ කල්හි ඉතින් අසේත විරාග නිරෝධය සිදු කරන්නට පිළිදෙන්නේ නැවත ඒ අවිද්‍යාව නැත්නම් අවිද්‍යාව ඇතිවීමට තිබෙන ශක්තිය එහෙම පිටින්ම පිසදා දමන්නේ අරහන් මාර්ග ඥානයෙන් නිර්වාණය දැකීම නිසා නිවන සාක්ෂාත් කිරීම නිසා අරහන් මාර්ග ඥානය. ඒ අරහන් මාර්ග ඥානයෙන් නිර්වාණය සාක්ෂාත් කිරීම නිසා අවිද්‍යාවගේ අනුත්පාද අවිද්‍යාවගේ අනුත්පාද නිරෝධය වෙනවා. අනුත්පාද නිරෝධය කියන්නේ උපන් අවිද්‍යාවගේ නිරෝධය නෙවෙයි. අනුත්පාදේ කියවේ තාම උපන්නේ නැතිනේ අවිද්‍යාව. එහි නිරෝධය. එහි කියන්නේ කොයිලාකවත් හිතා ගන්නට එපා මේ හටගත් අවිද්‍යාව නැති උනායි. හටගන්නට පුළුවන් ශක්තියක්ව පැවති අවිද්‍යාවගේ නූපදන ආකාරයෙන් දුරු වීම. එහෙම නැත්නම් ඒ ශක්තිය තිබුණා නම් නැවත උපදිනවා. ඒ අවිද්‍යාව ඇති වෙනවා. පංචස්කන්ධය මේ පිළිබඳව මුලාව උපදිනවා. දුක්ඛාදී චතුරාර්ය සත්‍යෙහි මුලා වීම ඇති වෙනවා. දුක්ඛේ අඥානං, දුක්ඛ සමුදය අඥානං, දුක්ඛ නිරෝධය අඥානං, දුක්ඛ නිරෝධ ගාමිනී අපටිපදා අඥානං, අයං විච්ඡති අවිද්‍යාව කියා වදාරන ලද පරිදි මේ අවිද්‍යාවෙන් කරන්නේ කුමක්ද කියලා බලන්න. අවිද්‍යාවෙන් කරන්නේ කුමක්ද? අසත්‍යයක් සත්‍යයක් දැකීමයි. අසත්‍යයක්. සත්‍යයක් ලෙස දක්වන එකයි අවිද්‍යාවෙන් කරන්නේ. ඒ කියන්නේ මුලා කරනවා කියන්නේ. මුලා. දැන් සත්‍යය පරම කෝටියෙන් දැනවදාන අවස්ථාව. උසස්ම වශයෙන් ඒ සත්‍යය දැනවදාන අවස්ථාව තමයි අරන් මාර්ග ඥානය ඇති වුණු අවස්ථාව. ඊළඟට අසත්‍යයක් සත්‍යයක් කොට දක්වන බවක් තමා තුළ ඉතිරිවන්නට බෑ. ඒ අසත්‍යයක් සත්‍යයක් සේ දක්වන්නේ කවුද? වෙන කෙනෙක් නෙවෙයි. ඒ දක්වන්නේ අවිද්‍යාව. ඒ නිසා අවිද්‍යාවට අරහත් මාර්ගඥානය ඇතිවීම හේතු කොටගෙන අවිද්‍යාව නැවත නූපදන ආකාරයෙන් නැතුව යනවා. ඒක අවිද්‍යාවගේ අනිපාද නිරෝධයයි. අනිත්‍යයි. උපන් එක නැති කරන්නට කවුරුවත් ඕන කරන්නේ නැහැ. දැන් අපට අපි ගන්නවා අපට උපදනා උසිත වශයෙන් ගත්තොත් අපට ලෝභ මූල සිත් උපදිනවා. ලෝභ මූල සිත් තව දුරටත් දිගටම පවත්වාගෙන යන්නට උවමනාවක් තිබුණා. සිතේන ස්වභාවය කුමක්ද? ඇති වෙනවා නැති. එහෙම නැත්නම් ලෝභ මූල ටිකක් උපදිනවා නැති වෙනවා. ඒ ඒ ඒ ලෝභය නැතිවීමට නැති කිරීමට කවුරුවත් අමුතුවෙන් උත්සාහයක් කළ යුත්තේ නැහැ. උපදින උපදින එක නැතිව යනවා. එහෙම නිරෝධයකුත් කියනවනේ. ඒ නිරෝධය නෙවෙයි මේ කතා කරන්නේ. අපි කතා කරන්නේ ඒ නිරෝධය ගැන නෙවෙයි. ඒ ඒ তৃෂ්ණාව ප්‍රධාන කොට ඇති සියලුම ක්ලේශ ධර්මයන්ගේ තෘෂ්ණාව ප්‍රධාන කොට ඇති සියලුම ක්ලේශ ධර්මයන්ගේ නැවත නූපදනාකාරයෙන් දුරු වී යාම ඒ දුරු වී යාම වන්නේ එක්තරා නුවණකින් නිවන දැකීම හේතු කොටගෙන. දැන් මේ පින්තුන් බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම උදානය ගැන දන්නවනේ. ප්‍රථම උදානය කියන්නේ ඒක ධර්මදේශනාවක් නෙවෙයි. ඒ ප්‍රථම උදානය කියන්නේ වහන්සේගේ ප්‍රීති වාක්‍යය. තමන් වහන්සේ සාරාංශික කල්පලක්ෂයක් මුළුල්ලෙහි පාරමිතා ධර්ම සම්පූර්ණ කොට බලාපොරොත්තු වුණේ කුමක්ද? ලෞතර බුද්ධත්වයට පැමිණීම. ඒ ලෞතර බුද්ධත්වයට පැමිණුණු අවස්ථාවේදී ඒ නිසා තමන් වහන්සේට ඇති වූ ප්‍රීතිය ප්‍රකාශ කිරීම වශයෙන් උන්වහන්සේගෙන් පිටවුණු ප්‍රීති වාක්‍ය තමයි ඒ උදානය හැටියට දක්වන්නේ. ඒ ප්‍රථම උදානය අනේක ಜಾති සංසාරං සම්ධාවිස්සං අනිපිසං ගහකාරකං ගවේ සම්තෝ දුක්ඛා ಜಾති තුනක් තුනං ගහකාරක විඨෝති පුන ගේහන්න කාහති සබ්බාතේ ධාතුකා භග්ගා ධාතුකං විසංචිතං විසංකාර දසංචිතං සංහානං භය මච්ඡගා ඒ ගාථාවේ එහෙම සිටීම පෙර කරන්න නෙමෙයි මා අදහස් කරන්නේ. එතන එනවා විසංඛාර ගතං චිත්තං. විසංඛාර ගතං චිත්තං. සංඛාර විසංඛාර. සංඛාර කියන්නේ මොනවද? කියන එක අපි දන්නවනේ. අවිජ්ජාපච්චය සංඛාරා කියන එකම නෙවෙයි. එතන සංඛාරය කියන්නේ හේතුන් ප්‍රත්‍යයන් සබ්බේ සංඛාරා කියන දැනෙන සංඛාරය. ඒ සබ්බේ සංඛාරා කියන තැන සංඛාරයෝ කියන්නේ හේතුන් ප්‍රත්‍යයන් නිසා හටගන්නා ධර්ම. සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ ඒස මග්ගෝ විසුද්ධියා කියන තැන්වල එන සංඛාරය කියන්නේ හේතුන් ප්‍රත්‍යයන් නිසා හටගන්නා ධර්ම. සංස්කාර ධර්ම. ඒ සංඛාර ස්වභාවය ඉක්මවා පවත්නා යම් ධර්මයක් වෙනත් ඊටයි කියන්නේ විසංඛාරය කියලා. විසංඛාර. ඒ සංඛාර ස්වභාවය ඉක්ම වූ. සංඛාර විසංඛාර. සංඛාර නම් හේතුන් ප්‍රත්‍යයන් නිසා හටගන්නා දුකයි කියා දක්වන ධර්මනේ විසංකාරණං හේතුන් ප්‍රත්‍යයන් නිසා හට නොගන්නා ධර්මය. ඒ ධර්මයේ කුමක්ද? නිවන. ඒ ධර්මයේ තමයි නිවන. විසංකාර ගතං චිත්තං. ඒ තමන් වහන්සේගේ සිත අරමුණු කිරීම වශයෙන් විසංකාරයයි කියන නිවනට පැමිණුණේය කියලා. දැන් ඒ බෝධිධර්ම මූලෙහිදී මහන්සේ කරන ලද විදර්ශනා භාවනාව මස්තක ප්‍රාප්ත වීමෙන් සිදු වුණේ ඒකයි. ඒ පිළිවෙලින් සෝවාන්, සකදාගාමී, අනාගාමී, අරහත් කියන මේ මාර්ගඵලවලට පැමිණලා ඒ පැමිණීමෙන් උන්වහන්සේ අවසානයේදී සෝවාන් මාර්ගයේදී නිවනයි අරමුණු කරන්නේ. සකදාගාමී මාර්ගයේදී, අනාගාමී මාර්ගයේදී, අරහත් මාර්ගයේදී. ඉතින් සෝවාන් මාර්ගයේදී පවණක් නිවන අරමුණු කොට නැවතුණොත් විස්මාවගේ අසේක විරාග නිරෝධය වන්නේ නැහැ. විස්මාවේ ඒකදේශයක් නැතිව යනවා. නේ? ඒ සකෘදාගාමි මාර්ගයේ ඵලයේ ඉපදිලා නැවතුණා නම් ඒත් අනාගාමි මාර්ග ඵලයේ ඉපදී නැවතුණා නම් ඒත් කියන්නට බෑ কৃষ্ণාව එහෙම පිටින්ම ක්ෂේතලයි. අරහන් මාර්ග ඥානය උපදින්නටම ඕනේ. ඒ ඉපදී ඊට අනුතුරුව ඵලය ලැබුණා. ඊළඟට මහන්සේ ඇති වූ මේ ප්‍රීතිය නිසා මහන්සේ ප්‍රකාශ කළා විසංකාරගතං චිත්තං තමන් වහන්සේගේ සිත අරමුණු කිරීම වශයෙන් නිර්වාණයට පැමුණේය සංහානං භයං අධ්‍යගා එතන සංහාන භයයි කියේ কৃষ্ণාක්ෂේ කියේ නිවනට නෙවෙයි එතන কৃষ্ণාක්ෂේ කියේ අරහත් ඵලයට අරහත් ඵලයට සංහානං භයං අජ්ජගා. ඒ කිව්වේ তৃෂ්ණාක්ෂය සංහක්කයෝ නිබ්බාණං කියලා කියනවා. නේ? සංහක්කයෝ නිබ්බාණං. සංහක්කයෝ කියලා කියනවා අරහත් ඵලයට. අරහත් ඵලය. ඒ තමන් වහන්සේගේ සිත අරමුණු කිරීම වශයෙන් නිවනට පැමුණුනේ නෑ. তৃෂ්ණාක්ෂය කියන අරහත් ඵලයට පැමුණා. අරහත් ඵලයට තමන් වහන්සේ අධ්‍යගාතේ ඒකද පැමුණා. ඒ තමන් වහන්සේ ඒ કૃષ્ණාව මේ මේ අරහත් ඵලයට පැමුණු බව එකකට. සම්ම අරහත්යට පැමුණු බව. සම්හානං කයන් අජ්ජග. ඒ કૃષ્ණාව ඉතිරි නැතිව දුරු වී ගියේ අවසාන වරට නිවන අරමුණු කරමින් උපන් මාර්ගසිත ඉදීම හේතු කොටද. ඒ මාර්ගසිත තමයි අරහත් මාර්ගය. ඒ මාර්ග සිතේ උපදනා වූ නුවණට තමා ආශ්‍රවක්ෂය කරඥානය කියන්නේ. ආශ්‍රවක්ෂය කරඥාන. ඒ නිසා ඒ සම්හක්ඛයේ පමණක් නෙමෙයි ආශ්‍රවක්ෂයේ කියපත. ආශ්‍රවය ක්ෂේ වුණා නැති වෙනවා. චතුරාශ්‍රව ධර්ම, කාමාශ්‍රව, භවආශ්‍රව, විඛාශ්‍රව, අවිජ්ජාශ්‍රව කියන ඒ ආශ්‍රව ධර්මක් නෙමෙයි. කොටින් කියනවා නම් වහන්සේ නැති කලේ නැවත නූපදනාකාරයෙන් මොනවද අනුසය ශක්තියින් හතක් යන කාමරාගාංශය භවරාගාංශය පටිඝාංශය මානාංශය දිඨාංශය විචිකිච්ඡාංශය අවිජ්ජාංශය හතරයි මේ හතයි උන්වහන්සේ අරහන් මාර්ග ඥානය උපදවා ගැනීමෙන් දුරු ඒ අංශය ඉතුරු වෙන අංශය කියේ ඒ ශක්තිය. යම් කිසිවක් අපි ගනිමු රූපාදී ආරම්මණයන් තිබෙනවා. ඒ අරමුණ දැකීම නිසා Taman යම් වරදවා වැරදීමකට පැමිණේද. ඒ වැරදීමකට ඒ කියන්නේ අනිත්‍ය වූ දෙයක් නිට්ටය වශයෙන් ගනීද. දුක් වූ දෙයක් සැප වශයෙන් ගනීද. අසුභ වූ දෙයක් සුභ වශයෙන් ගනීද අනාත්ම වූ දෙයක් ආත්ම වශයෙන් ගනී. ඒ ගැනීම රහත් වනතුරු එක් එක් තත්වයකින් ඉතිරි වෙලා තිබෙනවා. දැන් ධිට්ඨිය කියන එක ධිට්ඨි වශයෙන් ගැනීම. අනිත්‍ය එක අනිත්‍ය නිත්‍යයි කියලා ධිට්ඨියක් ඇති වෙනවා නම් දුක් වූ දේ කැපයි කියලා දිට්ඨියක් ඇති වෙනවා නම් සුභ වූ දේ අසුභ වූ දේ සුභයි කියලා දිට්ඨියක් ඇති වෙනවා නම් අනාත්ම වූ දේ ආත්මයි කියලා දිට්ඨියක් ඇති වෙනවා නම් ඒ දිට්ඨිය ඉතිරි වෙන්නේ නැහැ සෝවාන් මාර්ග ඵලයන්ට පැමිණීම සමග සෝවාන් මාර්ගයෙන් ඒ දිට්ඨිය නැතුව ඒ දිට්ඨිය නැතුව ගියාට ඒ අනිත්‍ය නිට්ටය වශයෙන් සැලකෙන තව ධර්ම තිබෙනවා ඒ මොනවාද සංඥා තිබෙනවා සිත තිබෙනවා. සංඥා විපල්ලාස, චිත්ත විපල්ලාස, දිට්ඨි විපල්ලාස කියලා විපල්ලාස තුනක් තිබෙනවා. මේ විපල්ලාස වලින් දිට්ඨි විපල්ලාසය එහෙම පිටින්ම නැති යන සෝවාන් මාර්ගය. සංඥා චිත්ත කියන ඒවා තාම ඉතිරි වෙලා තියෙනවා. ඒ නිසා සෝවාන් පුද්ගලයාට දිට්ඨිය හැර අනිත් ධර්ම හේතු කොටගෙන ඇතිවන ඒ නිත්‍යසේ සලකන බව අධිකිරියෙන්නේ. ඒ කිසිවක් නැතුව යන්නේ අරහණ්ණා දක්වා. දැන් එහෙම නැත්නම් අපි ගනිමු අනාගාමී පුද්ගල. අනාගාමී දැනත්තාට ඉතිරි වෙලා තිබෙනවා සංයෝජන ධර්මයන් අතුරෙන් පහක් උද්ධම් භාගීය සංයෝජන. රූප රාග, අරූප රාග, මාන, උද්ධච්ච, අවිච්ඡා. ඒක ඉතිරි වෙලා අර අවිද්‍යාව ඉතිරි. අවිද්‍යාව අවිද්‍යාවගේ ඒක දේශයන් ඒ මාර්ගයෙන් නැතුව ගියත් සම්පූර්ණයෙන් නැතුව ගියේ නැහැ. අවිද්‍යාව ඉතිරි. ඒ අවිද්‍යාව ඉතිරි නිසා තමයි. ඒ සංහාව ඉතිරි නිසා තමයි එතෙම නැවත උත්පත්තියක් ලබන්නේ. රූප භවයේයෝ අරූප භවයේයෝ. අරූප රූප භවයේයෝ අරූප භවයේ ඉදීම නැවතුනේ නැහැ. තවත් විදිහකින් කියනවනම් සංසාර ගමන නැවතුනේ නැහැ. සංසාර ගමන නවතින්නේ එහෙම පිටින්ම ක්ලේශයන්ගේ ප්‍රහාණය සිදු වුණොත් පමණයි. දැන් එහෙම පිටින්ම සිදු වෙලා නැ අනාගාමි මාර්ග ඵලයන් යට පැමිණුණාට පස්සේ තවත් ඉතිරි වෙලා. තවත් ඉතිරි වෙලා. ඒ නිසා ඒ සෝවාන් මාර්ගයට ඵලයට පැමිණීම, කතරදාගාමි මාර්ගයට ඵලයට පැමිණීම, අනාගාමි මාර්ගයට ඵලයට පැමිණීම කියන එක ත්‍රිෂ්ණාවේ අශේෂ විරාග නිරෝධය නෙවෙයි. සිදුවන්නේ නැහැ. අරහන් මාර්ගයට පැමිණෙන්නට ඕනේ. අරහන් මාර්ග ඵලයන්ට පැමිණෙන තැන පැමිණුණු තැනස්සා තමයි සංහාවේ අශේෂ විරාග නිරෝධය සිදු කරන තැන. ඒ හේතු කොටගෙන কৃষ্ণාවයි අවිද්‍යාවයි කියන මේ ධර්ම මුල් කොට ඇති කර්මයෙන් තමා නැවත භවයක් ලබා දෙනවා. අන්න එහෙම නැවත භවයකට පැමිණීමක් නැතිව යන්නේ ඒ තෘෂ්ණාවයි අවිද්‍යාවයි නැවත නූපදන ආකාරයෙන් දුරු වී යාම හේතු කොට. ඒ දුර්ව යන්නේ නිවන අරහන් මාර්ග ඥාණයෙන් ප්‍රත්‍යක්ෂ කිරීම නිසා. එනිසා නිවන පිළිබඳව සැලකෙන විට ඒ ඔය কৃষ্ণාවගේ අභාවයේ දක්වා දේශනා කොට වදාළ අවස්ථා තමයි ඔය ඔතන ඉන්නේ. කියන්නේ ඒක හුදු අභාව මාත්‍රේ නෙවෙයි. එයින් තේරුම් ගන්නට තිබෙන්නේ නිර්වාණ යම් ධර්මයක් අරමුණු කොට কৃষ্ণාව නැවත නූපදන ආකාරයෙන් දුරුවියේද ඒ ධර්මය තමා දුක්ඛ දුක්ඛ නිරෝධ නිරෝධාති සත්‍යයි කියා වදාරා. ඒ තමයි අජාතං අභූතං අකතං අසංකතං ආදි වශයෙන් බුදුරජාණන් වහන්සේ වදාරලා තිබෙනවා. ඒ <clears throat> එය මම මේ පින්නතුන්ට කියලා ඇති වෙනත් තැන්වලදී ඒ නිර්වාණය පිළිබඳව කේවත්ත සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ අර ප්‍රශ්නය මතු කළ ඒ මහත්මා අසතු කර්මත පිළිතුරු සැපේන ගාථාවක් තිබෙනවා වදාරලා ඒ තමා විඥානං අනිදස්සනං අනන්තං සබ්බතෝ පබං එත්ථ ආපෝච පඨවි තේජෝ වායෝ නගාධති එත්ත දීගංච රත්සංච අනුන්තුලං සුභාසුභං එත්ත නාමංච රූපංච අපේකං උපරුද්ධති විඥානස්ස නිරෝධේන තේකං උපරුද්ධති යමෙන් බුදුරජාණන් වහන්සේ කේවත්ත සූත්‍රයේදී කේවත්ත නම් මේ බ්‍රහ්මණයාට දේශනා කොට වදාළා. එතන විඥානං කියා වදාරා පිළිෙන්නේද නිවනට දැන් විඥානං කියන වචනය වෙනත් තැන්වලදී බොහෝ තැන්වල අපි දැනගෙන තිබෙන විඥානං කියන්නේ සුඛකට. චක්කු විඥානං, සෝත විඥානං, ගාහන විඥානං, දිවහා විඥානං, කාය විඥානං එමේ ඒ විදිහට මනෝ විඥානං සිත ගැනයි සිතටයි විඥාන කියන නම තිබෙනවා. විඥානාසීති විඥානං. ඒ ඒ විග්‍රහ කරන්නේ එහෙමයි. විඥානාසීති විඥානං. නැත්තම් විජානාති ඒතේ නාති විඥාන. මේ දෙකින්ම විග්‍රහ කරනවා. විජානාති इति විඥානං කියන්නේ දැනගන්නේනුයි විඥාන නමි. විජානාති ඒතේ නාති විඥානං කියන්නේ මේ මේ කරණ කොටගෙන දැනගන්නේනුයි විඥාන නමි. ඒ කරණ සාධන විග්‍රහය. ඉතල කීවේ කර්තෘ සාධන විග්‍රහය. ඊළඟට භව සාධන විග්‍රහයක් පිළිදෙනවා විජානන මත්තං විඥානංක විජානන මාත්‍රය දැන ගැනීම මාත්‍රය විඥානයි කියලා එතන භව සාධන කාගේවත් දැන ගැනීමක් කවුරුවත් කරන දැන ගැනීමක් පිළිස නෙවෙයි හුදු දැනීම මාත්‍රය දැන ගැනීම මාත්‍රය විඥානයි කියලා භව සාධන විග්‍රහයක් ඒ තුනම නෙවෙයි මෙතන විඥානං කියන එකෙන් දක්වන්නේ ඒ තුනෙන් තුන අනුව විග්‍රහ කළොත් විඥානය කියන්නේ සිතට. විඥානය කියන්නේ සිතට. මෙතන විඥානං යන වචනේ එන්නේ කර්ම සාධන විග්‍රහයක් වශයෙන්. ඒ බොහෝ තැන්වල එන එකක් නෙවෙයි. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා විලාසෙහි කෝටි ප්‍රාප්ත බැවින් උන්වහන්සේ ඒ අවස්ථාවවලදී එකම වචනය මේක අර්ථවත් ලෙස පාවිච්චි කර තිබෙනවා. මුක්ක. එතන එන්නේ විජානි පබ්බන් තීති විඥානං කියන. විජානි පබ්බන් තීති විඥාන. දතයුතු බැරි විඥාන නම්. ඒ දතයුත්තේ කුමකින්ද? විශිෂ්ට ඥාන. ඒ විශිෂ්ට ඥානයෙන් දතයුතු බැවින් විඥානං කියන වචනයෙන් බුදුරජාණන් වහන්සේ එතන නිවනයි වදාළේ. විඥානං ඉතින් ඕ කාරණය සමහරෙක් වරදවාගෙන ඒ නිවනේ කියන්නේ සියුම් විඥානයකට කියලා කියනවා. සියුම් විඥානයකටයි නිවනේ කියන්නේ කියලා සමහරෙක් ඕ ගැන එහෙම වාද කරලා සියුම් විඥාන. සමහරෙක් ඔය එක තවත් එහාට කියන එක අනියන් ලවා ඒත්තු ගන්නවන්නට පිළිගන්නවන්නට කියලා කියනවා. චෛතසික නැති සිතයි විඥානය. අර කවුද පඹගාලු පැටලුනාම කියන්නේ ඒ වගේ ඉතින් පැටලින්න බේර ගන්නට බැරි වුණාම චෛතසික නැති සිතක් තියෙනවා. දැන් විජාන් සම්බන්ති තිවිඥානං යනුවෙන් නිවන පිළිබඳව බුදුරජාණන් වහන්සේ විඥානං කියන වචනයෙන් වදාරලා තිබෙනවා ඒ ඒ විග්‍රහය කරන්නට තිබෙන කර්ම සාධන විග්‍රහ වශයෙන්. විඥාන ඒ විඥානං කියන විශිෂ්ට ඥානයකින් දත යුතු ඒ ධර්මය ඒ නිවන. විඥානං කියන විශිෂ්ට නුවණකින් දත යුතු ධර්මයේ වූ ඒ නිවන අනිදස්සනං. ඇහෙන් නම් දකින්නට බෑ. ඒ නිසායි අනිදස්සනං. දැන් අපි දන්නවා සනිදස්සන රූපං අනිදස්සන රූපං කියලා රූප පිළිබඳ වෙනවා. සනිදස්සන රූපේ කියන්නේ දැකිය හැකි රූපේ. රූපාරම්මණං සනිදස්සන රූපං ඊතරං අනිදස්සන රූපං අපි අභිධර්මයේදී ඉගෙන ගන්නවා. රූපාරම්මණයයි කියන වර්ණායතනය සංදස්සන රූප. චක්කු විඥාණයෙන් දැකිය හැකි රූපයක්. රූපයක්. ඊතරම් අනිදස්සන රූපං. අනිත් රූප සියල්ලම අනිදස්සන. එහෙම දකින්නට බෑ. අනිත් රූප එකක්වත් දකින්නට බෑ. රූපාරම්මණය විතරයි දැකිය හැකි. අනිත් ඒවා දැකිය නොහැකි රූප අනිදස්සන රූප. දැන් මෙතන විඥානං කියන මේ ධර්මය විශිෂ්ට වූ නුවණකින් දත හැකි ධර්මයක්. එහෙත් අනිදස්සනං ඇහෙන් දකින්නට බෑ. එහෙමද තව තේරුමක් තිබෙනවා අනිදස්සනන් කියන්නේ නිදර්ශනයක් නෑ ඊට කියන්නේ ඒ කියන්නේ උපමාවක් නෑ අසුවල් දී වැඩි කියලා උපමාවකින් දක්වන්නට බෑ නිවන ඒ තේරුම අනිදස්සන අනන්තං නිවන අනන්ත ධර්මයක් අනන්ත කියන්නේ අන්තයක් නැති එකක් අන්තය කියන්නේ කොනක් කෙලවරක් තිබෙන එක අනන්ත අන්ත කියන්නේ අනන්තය කියන්නේ එහෙම කොනක් නැහැ දැන් අපට ඇතිවන්නා වූ සිත් පිළිබඳව රූප පිළිබඳව සලකන විට ඒ රූපය පිළිබඳවත් සිත් පිළිබඳවත් දක්වන්නට පුළුවන් උත්පාදන්තයක් තිබෙනවා වයන්තයක් තිබෙනවා උත්පාදේ කියන ඇතිවීමේ කොනක් තිබෙනවා වයන්තේ කියන නැතිවීමේ කොනක් තිබෙනවා සිතක් ඇති වෙනවා නැති වෙනවා රූප ඇති වෙනවා නැති වෙනවා ඒ නිසා ඒවා අන්තයක් ඇති ධර්ම උපාදාන්ත වාන්ත කියන ඒ දෙක ඒවාට නිවනට එහෙම අන්තයක් නැහැ. එහෙම අන්තයක් නැති නිසා නිවන අනන්තයි. ඒ කියන්නේ නිවන උපදින එකකුත් නෙවෙයි නැතිවෙන එකකුත්. උපදින එකක් ඇතිවෙන එකක් වුණොත් ඒ ඇතිවෙන එක නැති වෙනවා නැති වෙනවාමයි. ඒකයි මේ පිළිබඳ වූ સિદ્ધාන්තය. කිසිවක් ඇතිවන්නේ නැහැ නැති නොවි පැවැත්මට. අනිත් එක යමක් ඇතිවේ නම් ඇතිවන්නේම ඇතිවීමට උවමනා කරන හේතුන් ප්‍රත්‍යයන්ගේ සමායෝගයෙන් එකතු වෙන හේතු හේතු ප්‍රත්‍ය රාශියකගේ එකතුවෙන් තමයි යම් ධර්මයකගේ ඇතිවීමක් වන්නේ එනිසා නිවන හෝ ඇතිවන ධර්මයක් නම් ඒ නිවනට හේතුන් ප්‍රත්‍යයන් පිළිෙන්නට ඕන එහෙම ධර්මයක් නෙවෙයි එහෙම ධර්මයක් නම් නිවනද අර අනිත්‍යයි කියන ඒ නියමයට යටත් ධර්මයක් වෙනවා. ඇයි ඇති වෙන එකක් නම් ඒක නැති වෙන්නට ඕන නැති වෙනවා. නිවන ඒ නිසා අනන්තයි ඇතිවීමේ මුල් කොනක්ද නැහැ නැතිවීමේ අග කොනක්ද නැහැ. ඒ නිසා අනන්තයි. සබ්බතෝ පබං කියනවා. හැම පැත්තෙන්ම නිවනට පැමිණෙන්නට පුළුවන්. පබ කියලා මම ඒ පබ කියන වචනයෙන් දැක්වෙන්නේ තොට කියන එක. මේ පින්නතුන් දන්නවනේ ගංගාවල මුහුදු වල තොටවල් කියන්නේ මුහුදට ඇතුළු වීමට පිටවීමට එහෙම ස්ථාන තිබෙනවානේ නේ දැන් තොට ළඟ කියලා අපි කියන්නේ අන්න එහෙම තොටවල් නිවනට ඇතුළු වීමට කර්මස්ථාන නැමැති තොට තොටු පොළවල් තොටවල් රාශියක් නේ දැන් කෙනෙකුට බුද්ධානුස්මතිය වඩලා නිවනට ඇතුළත් වෙනවා. ඒ කියන්නේ බුද්ධානුස්මතියෙන්ම නිවන ලබත හැකි කියන එක නෙවෙයි. බුද්ධානුස්මතිය Tamanගේ මූල කර්මස්ථානය කොටගෙන ඒ බුද්ධානුස්මතියෙන් උපදවාගත් චිත්ත සමාධිය පාදක කරගෙන අනතුරුව විදර්ශනාවට දැක විදර්ශනා භාවනාවේ යෙදී නිවනට පැමිණෙන්නට පුළුවන්. කෙනෙකුට ඇවිලෙන පහනක් දැකලා පහන ඇවිලෙනවා. ඉතින් පහන ඇවිලෙනකොට ඒ නිකන් දැල්ල එහාට මෙහාට දැනි දැනි ඉබෙන ඒබම්බත් දැකලා කර්මස්ථානයක් උනායි කර්මස්ථානයකට ඒක හැරුණා හරිලා ඒ අනුවම සිටේ අවල භාවනා කොට රහත් වුණු අවස්ථාවක්. අන්න ඒ වගේ කවර කර්මස්ථානයකින් හෝ නිවනට ඇතුළු වන්නට පුළුවන්. ඒ නිසා සබ්බතෝ පදං හැම පැත්තෙන්ම පැමිණෙන්නට කොටකොළවල් කොටවල් ඇත්තේ කියන තේරුම. තව තේරුමක් තියෙනවා. නිවන ਸਰවාකාරයෙන්ම පිරිසිදුයි කියන එක. ප්‍රභා සම්පන්න ආලෝක සම්පන්නයි. ඒ ආලෝකය කියන්නේ මේ ඉලියක් තියෙනවායි කියන තේරුමෙන් නෙමෙයි. නිවනෙහි පැහැපත් බව ගැන කතා කරන්නේ නිවනෙහි කිසිදු ක්ලේශ ධර්මයක් නැති බැවින්. කිසිදු කිලුටක් නැති බැවින් ප්‍රභා සම්පන්න ධර්මයක් ඒ නිවන පිළිබඳව වදාරා තිබෙනවා. සම්බතෝ පබහ. එත්තේ ආපෝච පඨවි තේජෝ වායෝ නගාධති. ඒ නිවනෙහි පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා භූත නගාධති. මේ සිටින්නට තැනක් නෙවෙයි ලබන්නේ නැහැ. දැන් අගාධ කියලා කියන්නේ අගාධය කියන්නේ මේ ඉන්න තැනක් නැති බොහොම හෙලකට කියනවනේ අගාධ ප්‍රපාත. ඒ වගේ නිවන පඨවි ආපෝ තේජෝ වායෝ කියද සතර මහා භූතයන් රඳන පවතින පිහිටන තැනක් නොවේ කියන එක දැක්වීමයි පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේවා ඒ නිවනෙහි නගාධති එත්ත දීගන්ත රක්තංච අනුභූලං සුභා සුභං ඒ ජීවනෙහි දීර්ඝ රස්ත කියන්නේ දිගයි උසයි දිගයි කියන්නේ මොකද දිගයි කියන එකක් හඳුන්වන්නට නම් ඒ දිග හඳුන්වන්නට තියෙන්නේ යම්කිසි රූපයක් නේ රූපයක දිග එකක් කිය කොට එකක් කියන්නේ රූප පිළිබඳ කතාවක් ඒ දිගයි කොටයි දීඝංච රස්සංච අනුන් තුලං තීනි මහතයි කියලා. සුභා සුභං ලක්ෂණයි අවලක්ෂණයි නැත්නම් සුභයි අසුභයි කියන්නේ. එහෙම කියන්නට දෙයක් නිවනෙහි නැහැ. ඒ කියන්නේ එහෙම කිය හැකි දේවල් මොනවාද? අපි සුභ වශයෙන් ගන්න දේවල් කියනවා. අසුභ වශයෙන් ගන්න දේවල් කියනවා. අපි සුභ වශයෙන් ගන්නවා සිත, කය, නැත්නම් ඇස, කන නෑය ආදී මේවා හිනවන යම් යම් දේවල් සුබ වශයෙන් ගන්න. ඒ වගේම ඒවාට අප්‍රිය වූ යම් යම් දේවල් අසුබ වශයෙන් ගන්නවා. එහි සුබ වශයෙන් හෝ අසුබ වශයෙන් හෝ ගන්නට මොනවද පිළිගන්නේ? නම් නාම රූප ධර්මනේ. ඒ නාම රූප ධර්මයන්ගෙන් පිටත්තර කිසිවක් නෙවෙයි. ඒ නිවනෙහි එහෙම ගන්නට දෙයක් නෑ. ඒවා කිසිවක් නිවනෙහි නැහැ කියන එකයි එයින් අදහස් කරන්නේ. එත් දීඝංච රක්ඛංච අනුන්තුලං සුභාස එත්ථ නාමංච රූපංච අසේසං උපරිජ්ජති ඒ නිවනෙහි නාම රූප ධර්ම දෙක නාමංච රූපංච නාමයෝද රූපයෝද අසේසං ඉතිරි නැතිව උපරිජ්ජති උපරිජ්ජති කියන්නේ සිඳියේ නැතිවයේ එයින් අදහස් කරන්නේ මොකක්ද නාම රූප ධර්ම දෙක නිවනේ නැහැ ඒ නිසා තමයි සමහරෙක් කියනවා නිවැරදි තියෙන්නේ මේ අපි ළඟමයි. ඉතින් හරි එහෙනම් මේ උත්සාහයක් කරන්න ඕක. නිවාස් එක්ක බින්න බැරියක්. අපි ළඟමයි කියලා කියනවා. නෑ ඒ අයට වැරදිලා. වැරදිලා. අපි ළඟව තියෙන එකක් හෝ අපගෙන් පිටත්තර එකක් වෙයි කියලා එහෙම කියන්න බෑ. නමුත් පිටත්තරේ කියන එකයි සුදුසු වඩා මොකද? නිර්වාණය අධ්‍යාත්මික ධර්මයක් නෙවෙයි. අධ්‍යාත්මික ධර්මය කියන්නේ තමයි ඒකද්ධත්වය කියන්නේ. නියකද්ධත් අධ්‍යාත්ම අධ්‍යාත්ම නියකද්ධත් ආදී වශයෙන් බෙදෙන තැනදී නියකද්ධත්වය කියන්නේ පාටි පුද්ගලික ඒක පුද්ගලයෙකු පිළිබඳ වූ සංකාම. නාම සංකාමය රූප සංකාම. ඒ නාම සංකාමයේ රූප සංකාමයේ නිවන පිළිනවා නම් කියත හැකි අපි ළඟයි නිවන පිළිෙන්නේ. නේ? දැන් අපි ඉගෙනගෙන තිබුණානේ චිත්තචෛතසික ධර්ම රූප ඉගෙනගෙන තිබුණානේ. ඒ කොතනද නිවන ගැන කියන්නේ මෙහි තියෙනවා ඒක. නිවනත් එක කොටසක් කියලායි. අපි ළඟ නෙවෙයි. ඒ නම අපට ඒ අවබෝධ කරගත හැකි ඒ නිවන අවබෝධ කරගන්න. නිවන බහිද්ධාභාවයක්, බාහිර ධර්ම. අප තුල නෑ. අප තුල නෑ. නස්මිනේව ඥානමත්තේ කලේබරේ සතඤ්ඤම්මි සමනකේ ලෝකංච පඤ්ඤාකේවි ලෝක සමුදයංච ලෝක නිරෝධංච ලෝක නිරෝධගාමිනී පටිපදංච ධම්මෙන් රෝහිතස්ස සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ ඒ චතුරාර්ය සත්‍යයේ මේ බබයක් පමණ වූ සිතින් සහ සංඥාවෙන් යුක්ත වූ මේ ශරීරෙහිම පනවමි කියලා දෛත්‍යෙමි කියලා උන්වහන්සේ දේශනා කළා. ඒක අර්ථය පමුණවා තේරුම් ගත යුතු දේශනාවක්. ඒ එහෙම දේශනා පිටක. සමහර දේශනා බුදුරජාණන් වහන්සේගේ නියතාර්ථ වශයෙන් ගන්නට සමහර දේශනා තිබෙනවා නෙය්‍යාර්ථ වශයෙන් ගන්න. එතන තිබෙනවා නෙය්‍යාර්ථය. ඒ ගැන කතා කරන්න වෙලාවක් නැහැ. අපි අනිත් දවසේ මේ නිවන පිළිබඳ කතාව තවදුරටත් කරමු.